ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම පෙරවන් සරණයි සදහවත් වාසනාවන්ත පින්වත්නි අද සුපුරුදු පරිදි ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළින් අපි මෙලෙසින් මුණ ගැහෙන්නේ අපේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සමගින් දිගින් දිගටම සම්බන්ධ වී සිටින අපේ සදහවත් පින්වතුන් හොඳින්ම දන්නවා මේ දිනවල අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ දස සංඥාවන් පිළිබඳව. ඒ සංඥාවන් 10න් තුනක්ම අපි මේ වෙනකොට සාකච්ඡා කරලා හමාර වෙලා තිබෙනවා. අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා වශයෙන් හතරක්ම අපේ සාකච්ඡා කරලා තිබෙනවා. පසුගිය වතාවේ අපි ආදීනව සංඥාව පිළිබඳව හතරවෙනි කොටස සංඥා විදිහට සාකච්ඡා කළා. දැන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පස්වෙනි සංඥාව. පහාන සංඥාව පිළිබඳව. ඉතින් මේ පහාන සංඥාව කියන්නේ මොකද්ද? ඒ පහාන සංඥාව අපි පුරුදු කළ යුත්තේ කෙසේද? ඒ පුරුදු කිරීම තුළින් කායික මානසික රෝග නිවාරණය කරගත හැකිද? ඒකෙන් කරන්න පුළුවන්කම තියෙන රෝග නිවාරණය කිරීම පමණද? සංසාරික විමුක්තිය සඳහා එය භාවිතා කළ හැකි කෙසේද කියන කාරණා පිළිබඳව අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා සිරිත් පරිදි ඔබ අප කෙරෙහි මහත් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව වැඩම කර සිටිනවා. තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති එවැගේම මොරගහ හේන ආරණ්‍ය සේනාසනාධිපති. සාමේ ආරණ්‍යයට හරියට නමක් යොදලා නැහැ. ඉදිරියේදී අපි සඳහන් කරලම උන්වහන්සේ හඳුන්වන්න දැනට මොරගා හේන ආරණ්‍ය සේනාසනාධිපති අපේ කල්යාණ මිත්‍ර කම්මඨානාචාර්ය අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාස්ති මාහිම්පාණන් වහන්සේ අපි හාමුදුරුවෝ පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපි හාමුදුරනේ. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පහාන සංඥාව කියන එක කියලා මම සිහිපත් කළා. පහාන පාලි වචනය සංස්කෘත වචනය ප්‍රහාන ප්‍රහාණය කිරීම කියලා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා සිංහලෙන් කිව්වොත් ඉතින් පහ කිරීම කියන වචනය අපිට යොදන්න පුළුවන්. පහ කරනවා කියලා කියන්නේ ඉවත් කරනවා කියන එක. සාමාන්‍යයෙන් සමහර ඒවා අපි කැමැත්තෙන් ඉවත් කරනවා. සමහර ඒවා අකමැත්තෙන් ඉවත් කරනවා. සමහර ඒවායේ වටිනාකම තේරුම් අරගෙන ඉවත් කරනවා. සමහර ඒවායේ ආදීනෝය දැකලා ඉවත් කරනවා. හානිය දැකලා මේක මහ කරදරයක් මේක මහා දුකක් මේක මහා වේදනාවක් තිබ්බොත් නම් විනාශයක් කියලා වටහාගෙන ඉවත් කරන ඒවත් තියෙනවා. ඉතින් පහ කරනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි සේවයෙන් පහ කරනවා ඒ වාගේම යම් යම් ස්ථානවලින් පහ කරනවා ආදී වශයෙන් මේ ඉවත් කිරීම ගැන යොදනවා. එතකොට ඒ වාගේ ඉවත් කිරීමක් ගැනද මෙතන කතා වෙන්නේ. කැමැත්තෙන් බොහොම සතුටින් ඉවත් කිරීමක් එහෙම නැත්නම් කිසියම් විගුප්සා ස්වභාවයක් දැනගෙන එහෙම නැත්නම් කලකිරීමක් ඇති කරගෙන අප්‍රසාදයෙන් කරනු ලබන පහ කිරීමක්ද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මොනවද මේ විදිහට පහ කරන්න ඕන? ඒවා පහ කිරීම තුලින් මොනවද ලැබෙන ප්‍රතිලාභ? ඒ තුල කොහොමද අපි නිවන සාක්ෂාත් කරගන්නේ? එහෙම නැත්නම් ලෞකික ජීවිතයේ මෙලොවදී ඇතිවිය හැකි විවිධ කායික මානසික ආබාධයන් දුරු කරගන්න ඒ පහ කිරීම කොහොමද බලපාන්නේ කියන කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි සාකච්ඡාවට ප්‍රවේශ වීම වශයෙන් අපි හාමුදුරන්ගෙන් අසා දැනගන්න කැමතියි අපි හාමුදුරනේ මොකද්ද මේ පහන සංඥා කියලා කියන්නේ. දරුවන් සරණයි අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලන්නේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ ඉතින් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම අද අහාන සංඥාව තමයි සාකච්ඡාවට බඳුන් කරන්නේ ස්වාමීන් වහන්සේ මේ මේ සංඥා අතුරෙන් ඊටාම වැදගත් හඳුන ගැනීමක් තමයි මේ පහන සංඥාව කියලා කියන්නේ. එහෙම. මොකද ඒක අපි පාළි පාඨයෙන් බුද්ධ වචනේම සිහිපත් කළොත් තථාගතයන් වහන්සේ වදාළේ uppannam කාම විතක්කං නාදි වාසේති පදහති විනෝදේති ගැන්ති කරෝති අනභවං ගමේති මේ විදිහට කෙනෙකුගේ චිත්ත සංතතියේ ඇති වෙන කාම විතරක ප්‍රහාණය කරන්න ස්වාමීන් වහන්සේ කිව්වා වගේ පහ කරන්න දුරු කරන්න යම්කිසි වෑයමක් තියෙනවා නම් අන්නේ සංඥාව ඒ හැඳින ගැනීම පිළිබඳව ඊළඟට ව්‍යාපාදේ තමන්ගේ සිතේ පහළ වෙන ව්‍යාපාදයේ දුරුකරන්න ප්‍රහාණය කරන්න ඒ වගේම ඡය කරන්න නැති කරන්න කරන උත්සාහය ඊළඟට ස්වාමීන් වහන්සේ විහිංසා කෙනෙකුට හිංසා කිරීම ඒ සම්බන්ධව සිතෙහි පහළ වෙන මෙන්න මේවා දුරු කරන්න ගන්න හැඳින ගැනීම තමයි විශේෂයෙන්ම මේ පහාන සංඥාව කියලා කියන්නේ ඒ විතරක් නෙවෙයි ඇත්තටම සියලුම ක්ලේශ ධර්ම. ඇත්තටම අපි ඉන්ද්‍රිය සංවරයේ ඉඳලා සෑම දැන් අපි ඉන්ද්‍රිය අසංවර වුණාම කෙලෙස් ඇතුළට ගලනවානේ. ඉතින් මේ සියලුම කෙලෙස් මර්ධනය කරන්න කරන උත්සාහය තමයි ඇත්තටම ඒ උත්සාහයට කරගන්නේ හැඳින ගැනීම තමයි. දැන් මොකද අපි හඳුනාගෙන තියෙන අනිත් විපරීතව. අපි කෙලෙස්ම තමයි අපි ඇතුළට ගන්න කැමති. ඒක තමයි පුතඥන කෙනෙකුගේ ස්වභාවය. නමුත් අපිට මේ ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපි අවබෝධයක් ඇති කරගෙන එහෙමනම් මේ ක්ලේශ ධර්මයන් නැතිකරන්න ගන්න උත්සාහය තමයි පහාන සංඥාව කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ මේකෙදි මේ කෙලෙස් පහ කරන ආකාර පහක් සඳහන් වෙලා. අපි හන්නේ අපි ඒකට ඉස්සරහට සාකච්ඡාවට ගනිමු. අපි හන්නේ මෙහිම සඳහන් කළොත් හරියද? දැන් සමහර ඒවා තියෙනවා තියාගන්න ඕනේ කියලා යම්කිසි හැඳින ගැනීමක් තියෙනවා. මේක තිබ්බොත් හොඳයි. ගෙදරක නම් බඩු මුට්ටුවක් වුණත් අපේ හාඳුරනේ ගෙදරට කබඩ් එකක් තිබ්බොත් හොඳයි අල්මාරියක් තිබ්බොත් හොඳයි පුටු සෙට් එකක් තිබ්බොත් හොඳයි ඔය ආදී වශයෙන් සමහර බඩු බාහිර ආදී තිබ්බොත් හොඳයි කියන හැඟීම එනවා ඒ වගේම ගෙදර තියෙන සමහර ඒවා පහ කළ කළොත් හොඳයි අයින් කළොත් හොඳයි කියලා දැන් උදේට ගේ අතුගාලිවල කුණු ටික ඉවත් කළොත් හොඳයි එහෙම නැත්නම් ඇඳගෙන ඉන්න කිලි ටික ගඳ ගහන ඇඳුම් ගලවල ඉවත් කළොත් හොඳයි කියන හැඟීම එනවා එතකොට අන්න ඒ වාගේ සිත තුල හටගනු ලබන අපේ හඳුර සිහිපත් කළ විදිහට කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක සහ උපනුපන් පාපක ලාමක අකුසල සිටිවිලි පහකල යුතුයි. එහෙම නැත්නම් ඒව ඉවත් කළොත් හොඳයි කියලා ඇති කරගනු ලබන හඳුනා ගැනීමද පහන සංඥා කියන්නේ. ඔව් පැහැදිලිවම සම්නස් සම්නස්කේ විස්තරي තාම හොඳයි. ඒකම තමයි දැන් අර සම්හාසයේදී කතාවේදී මතක් කළා දැන් අපි තියාගන්න ඕන කියලා යම් අපි අවශ්‍ය දේවල් අපි තියාගන්න තියාගත යුතු දේවල් තියෙනවා. එහෙමයි. දැන් සාමනාත දැන් මෙතනදී අපි කුසල ධර්ම කියන දේවල් අපිට තියාගන්න ඕනනේ. එහෙමයි. දැන් මොකද අකුසල ධර්මයේ පහ කරනකොටම අපිට 아무තු ආයාසයක් අවශ්‍ය නැහැ කුසල ධර්ම වලට. එහෙම. අකුසල ධර්ම අයින් වෙනකොට කුසල ධර්ම තමයි ඇතුල් වෙන්නේ. ඒ කියන්නේ අකුසලයක් ප්‍රහාණය කිරීමට උත්සාහ කිරීම කියන්නේම කුසලයක් වැඩි වීම. පැහැදිලිවම සංස් කුසලයක් වැඩි වීම. එහෙම. ඒකට අපි දැන් ඇත්තට දැන් බලමු උදාහරණයක් ඇටිකොත් අපිට දැන් හිතේ පහළ වෙන කේන්තියක් තරහවක් නැති කරගන්න අපි උත්සාහවන්ත වෙනවා කියලා කියන්නේ එතන සාමාන්‍යයෙන් මෛත්‍රිය තියෙනවානේ. එහෙම. ඊළඟට අපි රාගයක් නැති කරගන්න වෑයම් කරනවා කියලා කියන්නේ එතන අනිවාර්යයෙන්ම විරාගික බවක් එතන තියෙනවා. සමාවෙන් අපි හන්නේ දැන් එතෙන්දී දැන් රාගය නැති කර ගැනීමට අපි උත්සාහ කරනවා. කේන්තිය නැති කිරීමට අපි උත්සාහ කරනවා. කියන මෙන්න මේ හඳුන්වා දීමකට උත්සාහ කරනවා කියන්නේ අපේ හඳුරන්නේ මගේ හිතේ තියෙන රාගය නැති වේවා නැති වේවා කියලා ප්‍රාර්ථනා කරන එකද එහෙම නැත්නම් රාගය නැතිවීමට කේන්තිය ද්වේෂය නැතිවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එකද අතරම සමනක් ප්‍රාර්ථනා කිරීම නම් නෙවෙයි එහෙම අදිස්ථානයක් තියෙන්න ඕන කෙනෙකුට අදිස්ථානයක් තියෙන්න එපා එහෙමයි අදිස්ථානයක් තියෙන්න ඕනේ හැබැයි ඒකට දැන් තරහක් යන්න හේතුවක් දකින්න ඕනේ ඒකටලා ඒට ප්‍රතිවිරුද්ධ වූ සිතිවිලි හිතේ ඇති කරගන්නවා මිස අර අර විදි අපේ හන්නේ නිකම් මගේ හිතේ රාගය දුරු වේවා කී කී එහෙම හිත හිතා ඉඳීමෙන් රාගය දුරු වේද? නෑ එහෙම ඇත්තටම එහෙමනම් සාමාන්‍යයෙන් දැන් අපි <laughs> නිවන් සුව ප්‍රාර්ථනා කරන තරමට දැන් අපි ධර්ම දේශනාවලදී හැම තැනදීම නිවන් ප්‍රාර්ථනා කරන හැමෝම සාදු කියනවා. එහෙම. හැබැයි ඉතින් නිවන් දකින්න කෙනෙක් නෑ. එහෙම. ඉතින් සම්හත ඒ මම කියන්නේ සාදු කියන එක හොඳ නෑ කියන එක නෙවෙයි සාදු කිය යුතුයි මොකද හොඳ දෙයක් නේ. එහෙමයි. හැබැයි සාමණේරහංශ ප්‍රාර්ථනාවෙන් පමණක් මේ වැඩේ කරගන්න බෑ. අපි ඒක හඳුනගෙන ඒ වගේම ඒකට අදිස්ථානයක් ඇති කර ගැනීම එක වෙනම දෙයක්. හැබැයි ඒ සඳහා කළ යුතු කෘත්‍යයන් තියෙනවා. දැන් අපි හිතමු දැන් රාගය නැති කරගන්න නම් ත්‍රිස්කුණ පේවෙනෙහි කිරීම ප්‍රායෝගිකව වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට මේ ප්‍රායෝගික වැඩපිළිවෙල තමයි අපි හඳුර කුසලයේ කියලා හඳුන්වන්නේ. කුසලයේ කියලා හඳුන්වන්නේ. එහෙම. ඇත්තටම දැන් එතකොට සම්හත දැන් ඔය විදිහට දැන් දේශේ වුණත් ඉතින් ඒකට අපි අර සම්හත කියන විදිහට ප්‍රාර්ථනා කිරීම තුළින් අපිට ඒක කරගන්න බෑ. නමුත් අපි මේ ද්වේෂය දැටි උනේ සම්හතත් විතර මතක් කරා. දැන් මේකේ ඇයි මට මේ ද්වේෂයක් ඇති වුනේ? මේ කටික නිමිත්තක් මේ හම්බෙච්ච නිසානේ. මේ ගැටෙන අරමුණක් හම්බෙච්ච නිසා තමයි මට මේ ද්වේෂය ඇති වුනේ. ඒ විදිහට ඒක බොහෝම සුවිසිද්ධාකාරයෙන් ඒක හොඳට බෙදලා හදලා මේ ඇයි මම මෙහෙම කේන්ති ගන්නෙ. ඉතින් මේ කේන්ති ගැනීම මට මෙලෝ වශයෙන්මුත් හොඳ නෑ, පරලෝ වශයෙන්මුත් හොඳ නෑ. මේ විදිහට කල්පනා කරලා බොහෝම කල්පනාකාරීව ද්වේෂය යටපත් කරගන්න තියෙන සැබෑම උමනාව. අපි හන්නේ අපි දැන් ඔය විග්‍රහය අර අනුපිළිවෙලට ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කරගමු. දැන් අපි දන්නවා පහාන සංඥා කියලා කියන්නේ හිතේ යම්කිසි අටගනු ලබන කාම විතර්කයක් වේ නම් ව්‍යාපාද විතර්කයක් වේ නම් විහිංසා විතර්කයක් වේ නම් එහෙම නැත්නම් උපනුපන් අකුසල නාමක සිටිවිල්ලක් වේ නම් අන්න ඒ ප්‍රහාණය කරගෙන ගත යුතුයි කියලා තේරුම් අරගෙන හඳුනාගෙන ඒ ප්‍රහාණය කිරීමට ගන්න ප්‍රයත්නය තමයි පහන සංඥා කියලා කියන්නේ. අපි හඳුරන්නේ පැහැදිලි කරන්න කාම විතර්කයක් ආවොත් කොහොමද අපි ඒ කාම විතර්කය ප්‍රහාණය කරගන්න. මොකද අපි ඒ සම්බන්ධ හිතන්න ඕන. මොන විදියටද හිතන්න ඕන අපි හඳුනගන්න. ඔව් ඇත්තටම සාමාන්‍යයෙන් දැන් අපි මේ සූත්‍ර පාඨයේම ගිරිමානන්ද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර පාඨයේම ගත්තොත් එහෙම දැන් නාදි වාසයේදී පළවෙනි වචනේ කියන නාදි වාසයේදී කියන්නේ දැන් පළවෙනි එක දැන් කාම විතරකය ගැන තමයි අපි කියන්නේ. කාම විතරකය. එහෙම. ඒකට කාම විතරකය නාදි වාසයේදී කියන්නේ ඉවසන්නේ නැහැ. ඉවසන්නේ නැහැ. ඉවසන්නේ නැහැ කියන්නේ සම්මහ දැන් අපි ඒක පිළිගත්තොත් කියන්නේ ඇතුළට එන්න දෙන්නේ නැහැ. දැන් එතන අටුවාවේ පැහැදිලිුනේ එහෙම. දැන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි හිතමු අපිට දැන් කෙනෙකුට සුව නින්දක් අවශ්‍යයි. එහෙම. සුව නින්දක් අවශ්‍ය කෙනෙක් අපි හිතමු මදුරු ඉන්න ප්‍රදේශයක තමයි යාට බෙදා ගන්න වෙන්නේ. හැබැයි net එකක් නැත්නම් මදුරු දැලක් තියෙනවා. එයා ඇඳට ගිහලා හොඳට මදුරු දැල දාගන්නවා. මදුරු දැල තාම හොඳට සුරක්ෂිතව අර මෙට්ටේ මෙට්ටාස්සට දාලා කොහෙන්වත් මදුරුවෙකුට රින්ගන්න ඉඩක් තියන්නේ නැතුව නැතුව සුරක්ෂිතව එහා ඉන්නවා. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එහෙම වෙනකොට දැන් මදුරුව ඇතුලේ නැහැ. හරිසෝසේ නින්දක් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ අන්න ඒ වගේ දැන් මේ බාහිර ආයතන වලින් අපට කෙලස් ගලාගෙන එන්නේ. එහෙමයි. ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හරහා මේ ඉන්ද්‍රියන් හරහා තමයි කෙලස් ගලාගෙන එන්නේ. එතකොට අධ්‍යාත්මික ආයතන වලට බාහිර ආයතන ගෝචර වෙනවා. ගෝචර වෙනවා. ඉතින් ඒ තුළින් ස්වාමීන් වහන්සේ ඇත්තටම අපි කැමති දෙයක් ඇති වුණත් ලෝභේනේ අපිට කෙලෙසයක් නැති වෙන්නේ රාගය. මේ කියන විදිහට කාම විතරකයක්. එහෙම. ඊළඟට සංස අපි අකමැති අරමුණක් නම් අපිට ව්‍යාපාද අරමුණක්. ඉතින් එහෙමනම් ඒ විදිහට දැන් මෙතන නාදිවාසීති කියලා කියන ආරක්ෂා වෙලා ඉන්නවා. ඒ වගේ කිසි දෙයක් ඇතුළට එන්න නොදී ආරක්ෂක ආරක්ෂා වෙලා ඉඳීම තමයි ඇත්තටම නාඩිව ඉවසන්නේ නැහැ. ඒකට ඇතුළට එන්න නොදී කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? දැන් සාමාන්‍ය රූපයක් ඇතුළට එන්න දෙන්නේ නැහැ කියන්නේ රූප බලන්නේ නැතුව ඇස් දෙක වහගෙන ඉන්න එක. නෑ නෑ එහෙම නෙවෙයි සාමාන්‍ය. ඇත්තටම දැන් මෙතන කියන්නේ අපිට හානි කර දේවල්. දැන් අපිට දැන් ඇත්තටම දැන් කෙනෙකුට සාමාන්‍යහත දැන් අපි හිතමු දැන් මහා භයානක කෙලෙස් අරමුණක් කෙනෙකුට අපි හිතමු දැන් පිරිමි කෙනෙකුට දැන් අපි හිතමු විෂභාග අරමුණක් කෙනෙකුට කාන්තාවක්. එහෙම. එතකොට දැන් මේ කාන්තාවක් අපි යන මගතට යනකොට පාරේ යනකොට උන කාන්තාවක් දකිනවා. දැන් එතකොට එයා දැක්කහම එයා එතනදී රාගසිතක් ඇති කරගෙන දැන් එයා නිවසට ඇවිල්ලා බලනකොට දැන් එයාට ඒ විතර්කේමයි පහළ වෙන්නේ. ඒ විතර්කේ එයාට අවඩක් සිද්ධ කරනවාමයි. එහෙනම් සාමාන්‍ය සාමණේරයන්ස ওই කෙලෙස් වලට වසඟ වෙච්ච අය කවදාවත් කියන දන්නේ මට මේකට වසඟ වෙච්ච එකෙන් මේ වගේ දෙයක් වුණා කියලා. එහෙම කියන්නේ නැහැනේ. දැන් අපිට වුණත් ඇවිල්ලා මිනිස්සු කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාට වගේ ඔක තරුණ කාලේම අපිටත් වැටුණා නම් අපිත් අද මේ විදිහට ඔබ වහන්සේලා වගේ මහාන වෙලා මේ විදිහට ಗುಣධර්ම පුරන අපිට ඒ කාලෙවත් යා දෙන්න කෙනෙක් හිටියේ නැහැ නේ කියලා කියන්නේ. මේ අමාරුවේ අපි වැටෙන්නේ නැහැ නේ කියලා කියනවා. කියනවා. එතකොට ස්වාමීන් ඒකෙන් බලන්න කෙලෙස් වලට අහුණා කියලා කෙනෙකුට අනාගතේ ඒ කියන්නේ අතීතේ ඒ අහුවෙච්ච කෙලෙස් ගැන හිතලා සතුට වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම. දේශයක් වුණත් එහෙම රාගයක් වුණත් එහෙමයි. එතකොට සාමාන්‍ය මෙතන කියන්නේ මේ රූප දකින්න එපා, ශබ්ද අහන්න එපා, එහෙම ධර්මයක් නෙවෙයි. ඇත්තටම එතනෙන් තමන්ට වෙන හානිය. හානි කර නැති දේවල් දැක්කට කමක් නෑ දැන් අපි කොහොමත් හානි කර දේවලුත් දකිනවා නැති දේවලුත් දකිනවා එහෙම හැබැයි අපි දක්ෂ වෙන්න ඕන ඒ එවෙන්නේ කෙලෙසයක් ඇති වුනහම ඒ කෙලෙසය එතනදීම නැති කරන්න දැන් අපි ගත්තොත් ඉස්සර ස්වාමීන් වහන්සේලා පින්නපාතේ වඩිනකොට උන්වහන්සේලාට සමහර වෙලාවට පින්නපාති කරගෙන යනකොට එක එක අවස්ථාවලදී උන්වහන්සේලාට කාම විතර්කයක් තියෙනවා කාම සංකල්ප නැහැ කියනවා. ඉතින් උන්වහන්සේලාට ඒ ගුරුවරු උපදෙස් දීලා තියෙන්නේ දැන් ආනන්ද මාහිමියන් වහන්සේට පවා ඒ වගේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ තැනම ඉඳගෙන ඒ රාගය නැති කරලා ඒ රාග සංකල්පනාව ඒ කාම විතර්කය නැති කරලා පින්නපාති වඩින්න. එතකොට දැන් කාම විතර්කයක් දැන් අපි හිතමු පින්නපාති වැඩම කරනකොට කිසියම් කාන්තාරූපයක් හෝ වෙනත් කාමයේ අවසන රූපයක් ඒ ස්වාමීන් වහන්සේ දුටුවහම ඒ රූපය ළඟම වැඩ ඉන්න ඉඳගෙන එතනම ඒ විතරකේ අයින් කරන්නද කියන්නේ අපෙන් එහි මුණු තව වැඩි වෙන්න පුළුවන්. ඒක දිහා බලාගෙන ඉඳී. නෑ එතන සාමස මෙහෙමයි අර ඒ කාලේ තියෙන ඒ වීර්ය තමයි ඒක පෙන්වන්නේ. පින්න පාතිකම ඒ කියන්නේ ඒ තරම් දැන් අපේ ශරීරෙ දැන් අපිට ඉදිරි දේවල් කෙනෙකුට විස්තර වෙ ඉතුරු කාරණා ඇත්තටම සාමනහස අපිට අර එතනදීම නැති කරනවා කියන එක අදහස් කරන්නේ දැන් අපේ කකුලේ අපි හිතමු කටුවක් යනවා කියලා. එහෙමයි. කටුවක් කරනට පස්සේ අපි ආ මේක ගෙදර ගිහිල්ලා අයින් කරනවා කියලා හිතන්නේ නැහැ නේ. එහෙමයි. ඉතින් අපි එක කකුලෙන් හරි හිටගෙන අර කකුල තියෙන කටුව අයින් කරගන්න තමයි බලන්නේ. එහෙමයි. ඒ වගේ ඒක සාමාන්‍යයෙන් එක ජීවිතයකට එක මොහොතකට පොඩි වේදනාවක්. හැබැයි සාමාන්‍යයෙන් අර වගේ කාම විතරකයක් ඇති කරගෙන ඒක අම පස්සේ මේක ඇති නැති කරගන්නවා කියලා හිතනට වඩා ඒ මොහොතේ මේ කාම විතරකේ නැති කර ගන්න ඕන තමයි වටින්නේ. එහෙම ඒක හරිම පැහැදිලි. හැබැයි දැන් කාම විතරකයක් යම් තැනක ඇති වෙනවා නම් එතනින් උපක්‍රමශීලීව මගහැරලා යෑම තුල ඒ සිටිවිල්ල පාලනය කර ගැනීමටත් හැකියාව දෙනව නේද අපි? පැහැදිලි ස්වාමීනාථ කියන එක මට හොඳටම තේරෙනවා. සබ්බාසව සූත්‍රයේ සඳහන් වෙනවා. ඒත් ඇත්තටම ස්වාමීනාථ ඒකත් එක්තරා ක්‍රමයක්. එතන දැන් එතන දීම තුල ඒ කාමයේ අර ඒ කාම විතරකේ තව තව වැඩි වෙනවා නම් එයාට එතනින් පුළුවන් ඉක්මනින්ම අයින් වෙලා සත්‍ය භික්කවේ ආසව පරිවර්ජනා පහත ඒ ස්ථානීය බහැර වී යාම තුලින් බහැර වීම තුලින් ඇත්තටම මේ දැන් සම්හාසයේ අදහස් කරපේක මට තේරුන්නේ නැහැ හරි දැන් සම්හාසයේ කියන එක පැහැදිලි ඒ විදිහට ඒක මගහැරීම තුලින් ඒ කාම විතරක නැති කරගන්න පුළුවන් එහෙම ඒකට සම්මත දැන් මෙතනදී මේක ඉවසන්නේවත් නැහැ කියන්නේ මේ කෙලෙස් එක මොහොතක්වත් ඉවසන්නවත් එපා නාදි වාසයේදී නේ ඉවසන්නවත් එපා කිව්වා අර සුවනෙන්දක් අවශ්‍ය නම් අර බාහිර සතුන්ට එන්න බැරි වෙන්න ආවරණේ දාගන්නවා වගේ තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනස හොඳට සංවර කරගන්න ඕන. ඒ සංවර කරගන්න ඇත්තට මේ වැඩේ කරන්න හොඳ සතියක් තියෙන්න ඕන. එහෙම. සිහිය නැත්තම් යෝනිසෝ මනසිකාරය නැත්තම් මේකට අහු වෙන හොයන්න බෑ. දැන් සමහරු කියන අනේ හරි පුදුමයි මට මේ මම දන්නේත් නෑ මට බැඳීමක් ඇති වුණා කියලා මට හිතා ගන්නත් බෑ. තමන් දන්නේ නෑ. නමුත් එහෙම එකක් ඇති වෙලා. එහෙම. එහෙමනම් ස්වාමීන් වහන්සේ අපිට අනිවාර්යෙන්ම ඒ ආරක්ෂාව ඒ නැත්නම් ඒ ඉන්ද්‍රිය සංවරය දැන් ඉන්ද්‍රිය සංවරය ගත්තාම ඉන්ද්‍රිය සංවරයට සාන්ත අනිවාර්යෙන් සිහිනුවන දෙක ඕන කරනවා. එහෙම. සිහිනුවන දෙකට අනිවාර්යෙන් යෝනිසෝ මනසිකාරය ඕන කරනවානේ. යෝනිසෝ මනසිකාරයට ඇත්තටම සද්ධාව ඊළඟට ධර්ම ශ්‍රවණේ සත්පුරුෂ ආශ්‍රය මේ ඔක්කොම ඕන කරනවා. එහෙමනම් ස්වාමීන් වහන්සේ මේ විදිහට නාති වාසයට කියන එක දැන් මෙතන බුද්ධ වචනේ දැන් අපි පැහැදිලි කරොත් නාදි වාසයති කියලා කියන්නේ අතර මෙහෙම කාමවිතරකයක් ආවට පස්සේ ඒක පිළිගන්නේවත් නැතුව ඉන්න පළවෙනි වෑයම කරනවා. අපි මෙහෙම කිව්වොත් හරියද? ඒක හිතේ රඳවා ගන්න එපා කියන එක. ඔව්. ඒතර මේකේ තමයි පැහැදිලිවම. දැන් දැන් මෙහෙම දැන් අපිට අපහන්නේ ඇහක් තියෙනව නම් ඇහ අරගෙන ඉන්නව නම් බාහිර සමාජයේ රූපයක් තියෙනව නම් ඒ රූපයේ සම්බන්ධයෙන් ප්‍රත්‍යඥ සමට ඇලීමක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට එය හිතේ රඳවාගෙන ඒ ගැනම යලි යලිත් කල්පනා කරලා ප්‍රපංච ගොඩ නගලා ඒ තුල අර ත්‍රිවිධාකාර මඤ්ඤණාවන් ඇති කරගෙන කෙලෙස් ඇති කරගන්න ස්වභාවයට යන්න එපා කියන එක දැන් මෙතනින් කියන්නේ මේ ඉවසන්න එපා කියන එක. පැහැදිලිවම සානත් එහෙම තමයි දැන් රූප බැලුවාට දැන් එහෙම නැත්නම් අපිට ඒක කොහොමවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම එහෙම. ඒ ඇත්තටම මෙතන සාමනහස කියපු විදිහට මේක හිතේ දරාගෙන මේක විතර්ක ඇති කරගෙන මේක සංකල්පනා ඇති කරගෙන ඉතින් මේ විදිහට මේක දිගින් දිගට දිගින් දිගට ගිහින් මේක කර්මපත බවට පත් කරගන්න නැතුව මේ කොහොම හරි තමයි මේක හැබැයි ලේසි වැඩක් නෙවෙයි ඔය කතාවටද කියන්නේ දික්ටේ දික්ත මත්තන් කියනවා හැදිරියු සාවන දික්ටේ දික්ත මත්තන් කියන්නේ කතාවට එහෙනම් ඒතකොට මෙතනදී අපි දැන් මේ කියනවා වගේම සාමාන්‍යයෙන් මේක ලොකු බැරෑරුම් කාර්යයක්. එහෙම. මේක කරනවා කියන එක ඇත්තටම හොඳ සිහියක් අර පළපුරුදු හොඳ යෝගාවතර හිතක් තියෙන්න ඕනේ නැත්තම් එහෙම. අනිවාර්යයෙන්ම මේකට කෙලස් වලට අහු වෙන්න පුළුවන්. මොකද දැන් මේ පැත්තේ හිත ඉල්ලන්නේ කාමය. එහෙම. එතකොට දැන් කාමයේ අනිත් පැත්තෙන් ලැබෙනවා. එතකොට මේ දේ දැන් ඉල්ලන මෙහෙන් ඉල්ලනවා අරහෙන් ලැබෙනවා. එහෙම. එතකොට දැන් මේක වළක්වනවා කියන එක සාමාන්‍යයෙන් ලේසි වැඩක් නෙවෙයි. එහෙම. දැන් කෙනෙක්ගේ හිතට හිත පුරුදු වෙලා තියෙන කෙලි සාමාන්‍ය ඒක වළක්වන්න යාම තුළ පටිගය විසෙන්නත් පුළුවන්. පටිගය විසෙන්නත් පුළුවන්. ඒක බොහොම කල්පයක සිහිය හොඳටම තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ ඉතින් දැන් කාමය නම් ඉතින් ඒ ධාතු මනසිකාරාදී විශේෂයෙන්ම මේ දෙතිස් ගුණ පාදී ඒ භාවනාවන් සිත් තුළ හොඳට තියෙන්න ඕනේ. ධර්මඥානෙ තියෙන්නත් ඕන, සිහිය තියෙන්නත්. තියෙන්න ඕනේ. එහෙම වුණොත් ස්වාමීන් වහන්සේ මේක අර තමන්ගේ ළඟට එහෙම ඉවසීම පවා කෙලින්ම කෙලෙසයක් එනකොට ඉවසන්නේ නැහැ. ඒක ඉවසන්නේ නැත්නම් දෙන්න කීයටවත් ඇතුල් වෙන්නේ නැහැ. මේක පළවෙනි දැන් බුදුරජාණන් කියන්නේ සතුටෙන් පිළිගන්න එපා කියන එක. දැන් සාමාන්‍යයෙන් ඉවසීම කියලා කියන්නේ අරමුණක් අරමුණක් ඉවසනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඒක හොඳ උනත් නරක උනත් හිතේ තියාගෙන සතුටින් ඒ පිළිබඳව අල්ලා ගැනීම. ඒතර මෙතනදී ඉවසන්න එපා කියන එකෙන් අදහස් කරන්නේ එහෙම අල්ලාගෙන තියාගන්න යන්න එපා. ඒක දුටුවා අඳුනාගත්තා යම් කිසි වේදනාවක් ඇති වුණා ඒ ඒ සියල්ල දැනගන්න ඊට පස්සේ ඒ වේදනාවෙන් සංහාවට යන්න දෙන්නේ නැතුව ඒ අතහරින්න කියන එක තමයි මෙතන නාදිවාසේති කියන්නේ කියන එක කිව්වොත් නිවැරදිද අපේ නිවැරදි පැහැදිලිවම සංහා. ඒ ඊට පස්සේ අපි අහන්නේ දැන් මොන පළවෙනි එක තමයි කාම විතරකයක් ආවොත් ඉවසන්න එපා. ඒක අතහරින්න. දෙවෙනි දෙවෙනි ආදිවාසීලි පජහති. පජහති. ඒතර සම් පජහති කියලා කියන්නේ අතරම දැන් අපි හිතමු දැන් අපි අර මදුරු දැලේ උපමාවම ගත්තොත් දැන් මදුරු දැලේ දැන් ඇත්තටම ඇතුළට වෙලා දැන් ඉන්න සුරක්ෂිතව තමන් ඉන්නවා. එහෙම මදුරේකටත් එන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. හැබැයි බැරි වෙලා හරි එකෙක් හරි ඇතුළට ආවොත් එහෙම ඒ එකෙක් හරි ආවොත් ඒ හිල් වෙලා තිබ්බොත් <laughs> ඔය වගේ හිල් වෙලා තිබිට ඒ වගේ ඉතින් තමයි සිදුරු සහිත මඳුරු දැල් තියෙන්න පුළුවන් දැන් සමහර වෙලාවට වටේ වහගත්තට කොහේ හරි කොනකින් හරින්නන්න පුළුවන් සාමාන්‍යයෙන් දැන් අත්‍තරම උපහාසින් වගේ කිව්වට අපේ සිතත් එහෙම කොච්චර අපි තැම්පත් කරගත්තත් ස්වාමීන් වහන්සේ අපේ සිත එහෙම සිදුරු වෙන අවස්ථා තියෙනවා. තියෙනවා එහෙමයි. එතකොට එතකොට කෙලස් වලින් සිදුරු වෙලා කොහොම හරි එක මధుරයක් කරේ දැන් අර net එක ඇතුළට මధుර දල ඇතුළට ආවොත් අපි අර පදහති කියන්නේ වහාම ඒක ඉවත් කරන්න ඕනේ මදුරුවා. ඉවත් කළා දාන්න ඕනේ. ඉවත් කරේ නැත්නම් සැපනෙන්දක් ලැබෙන්නේ නැහැ. මොකද මදුරුවා කෑ ගහනවා, මදුරුවා කනවා. ඉතින් කොහොමත් එයාට සුවනෙන්දක් ලැබෙන්නේ නැහැ. දැන් මදුරුවන්ට තියෙන අකමැත්ත නිසා මදුරු දැලකින් ආවරණය කරගෙන බාහිර මදුරුවන්ට ඇතුළට එන්නට නොදී ආරක්ෂා කරන එක තමයි නාදිවාසීති කියන්නේ. අකමැත්ත නිසා ඉවසන්නේ නැතුව ප්‍රතික්ෂේප කරනවා. එතකොට පජහති කියලා කියන්නේ බැරි වෙලා අකමැති වුණත් ඉතින් මදුරුව රින්ගන්න පුළුවන් ඔය ASCII. සමහර වෙලාවට අකමැති තැන් වලට එහෙම මදුරුව එනවා. මදුරුව හාමුදුරුව වෙන්නත් පුළුවන්. <laughs> ඉතින් කෙසේ වෙතත් එහෙම ආවහම සමහර තැන්වල නොගැලපෙන තැන් නම් ඒවා ඉවත් කරන්න වෙනවා නේද? ඉවත් කරන්න වෙනවා. එහෙනම් පැහැදිලිවම සම්මත දැන් එතකොට දැන් එහෙම දැන් අපි රැකගෙන ඉන්නවා පුළුවන් තරම් අතුලට එහෙම මදුරෙකුට එන්න නොදී දැකගෙන ඉන්න නමුත් බැරි වෙලා හරි එන්න පුළුවන්. එන්න පුළුවන්. එහෙම. මේ ආවොත් පදහති වහාම අයින් කරන්න ඕනේ. ඒකේ යාමන් මේක හිත අයින් කරනවා අනිත් අයින් කරනවා. එහෙම කී කිය හිතුවොත් කවදාවත් එහෙම කෙලෙසයක් තියනවද කියලාවත් දන්නේ නැත්නම් කර්මට ප්‍රමාද වෙනවා. ඒතකොට අපි හන්නේ දැන් මෙතන අපි මේ මදුරුවාට උපමා කරන්නේ මේ කාම විතර්ක. කාම විතර්ක. එතකොට ඒක අපි සංඥාවක් විදිහට හඳුනා ගන්න ඕන මේ නොයවසිය යුතු සංඥාවක් ප්‍රහාණය කළ යුතු සංඥාවක් දුරු කළ යුතු දෙයක් දෙයක් හැටියට. එතකොට තියාගන්න නැතුව එසැනින්ම ඉවත් කිරීම තමයි පජහත. ඒතරම් සානක ඒක පැහැදිලිවම එකෙක් ආවක් කියලා බෑ. එකෙක් හරි පැන්නොත් ආ එකයින් ඉන්නේ කියලා එහෙම ඉවසවුවොත් එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙම. දැන් දෙංගු මඳුරෙක් වුණොත් ලිංගු මధుරෙක් වෙන්න පුළුවන්. එහෙමයි. ඒක කියලා සතාවක් නෑනේ. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් දැන් එතනදී පුංචි දෙයක් මේ කෙලෙස් වල තියෙන දෙයක් චුට්ටක් ඇති. එහෙමයි. චූටි අරමුණක් ඇති. දැන් බලන්න සමහර වෙලාවට දැන් ඔය කෙලෙස් වලට තමන් ප්‍රිය කරන කෙනා පාවිච්චි කරපු දේ පවා. එහෙම. සමහර අවස්ථාවල දැන් අර අපේ ලංකාවේ මම මිච්ඡ සිදුවීමක් තියෙනවා. ඒක කුණා ස්වාමීන් වහන්සේ නමකට මෙහෙම සසුනක් තිබුණ කාලේ. එහෙම. ඉතින් ඒ කුඩා ස්වාමීන් වහන්සේට මෙහෙණියන් වහන්සේද මෙහෙණින් වහන්සේ නමක් දෙනම හිටියා. එනකොට මේ කුඩා හාමුදුරුව පාත්‍රේ දාණය අරන් පින්නපාන පාත්‍රේ බොහොම රක්ෂණේ. එහෙනම් ඒ වෙලාවේ අර මෙහෙණිය ඒ මෙහෙණියක් ඒ වයසේම. එහෙනම් මේ මෙහෙණිය දෙනවා පැටියක් උකර අත පිටිනවා යටට තියාගන්න. යටට තියාගන්න. ඉතින් කොහොම හරි දැන් මේක දැන් මේ හැබැයි ඔක දුන්නේ වික්ෂුන් වහන්සේ මෙහෙණියට. එහෙනම් කොහොම දීලා අවුරුදු 60ක් ගත වුණා. එහෙනම් දැන් මේ මෙහෙණිය ළඟ මේ තැටිය තිබුණ හැමදාම මේ බිස්සුන් වහන්සේ සිහිපත් වෙනවා. එහෙනම් ඉතින් අන්තිමට මහා සෑයේදී මේ දෙනම මේ දෙනම මුණ ගැහෙනවා. මුණ ගැහෙලදා මතකද මෙන්න මෙහෙම දෙන්න දීපුදී අර අර භාජනයේට බොහොම බැඳීමෙන් හිටිය ඒකම කාම විතර්කයක් බවට පත් වෙනා මේ දෙන උපයදීලා එහෙනම් ඒ තමන්ගේ ඒ කියන්නේ ඒ සමදතාව යලි සිහිපත් වුණා. වතර ගන්නවා වගේත් එහෙමයි. එතකොට දැන් ප්‍රබලයි ඒ සිතුවිල්ල. ඒ සිතුවිල්ල චූටි කියලා හිතන්න හොඳ නැහැ. ඒක අර සම්භෝග සංසග්ග කියලා කියන්නේ. එහෙම. කෙනෙක් තමන් ප්‍රිය කරන දෙයක් ඒ තමන් ප්‍රිය කරන කෙනෙක් දීපු දේ පවා අපේ තියන්න මේ කාර්යයන් දුන්නේ, අහවලාන දුන්නේ, මගේ ආලුවාන දුන්නේ, මගේ ආදරවන්තයාන දුන්නේ. එහෙම කියලා ඉන්නකොට ස්වාමීන් වහන්සේ මොකද වෙන්නේ? දැන් සමහරු අපේ අහන්නේ අර මොනවාද පෙම් හසුන් තියාගෙන අවුරුදු ගණන් තියාගෙන ඒව අනුස්මරණය කර කර බිඳී ගිය සබඳතාව පවා නැවත අලුත් කර ගැනීම සඳහා ඒ භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. තියෙනවා. ඒකෝට සාමාන්‍යයෙන් මේක එක පඳුරුවක් කියලා හරියන්නේ එහෙනම් ඒ වගේ තමයි එක පුංචි කෙලෙසිය කියලා හරියන්නේ නැහැ අපේ ඇඟට. අපි වෛද්‍යවරයෙක් හම්බෙන්න ගියාම ඉතින් මොකක් හරි අපහසුතාවයක් නම් පොඩි පිළිකාවක් වෙන හැබැයි චූටි එකක් කිව්වට කලබල වෙනවනේ චෝදනා කරලා නිකන් ඉන්නේ නැහැනේ. එහෙම. ආ ඉක්මනට මේක අයින් කරන්න මහන්සි ගන්නවා. ඉතින් ඒක බලන්න සමහරට අන්න ඒ වගේ වෙන්න ඕන. ඒතකොට ඒ වගේ කාම විතරකයන් උපදින සුළු අරමුණු තියෙනවා නම් නිවසක වෙන්න පුළුවන්. ඒවා පුංචි කියලා සමහර වෙලාවට ගණන් ගන්න නැතුව තිබ්බට ඒ තුලින් ටික ටික ටික ඒ කාම විතරකේ වැඩි වෙලා විය හැකි වසනීය තේරුම් අරගෙන ඒ බඳු අරමුණු පුළුවන් තරම් බැහැර කරන එක තමයි කළ යුතු වන්නේ. පැහැදිලිවම සානක බැහැර කළ යුතු ඒ මොහොතේම බැහැර කළ යුතු. එහෙමයි. අපි මුලින් කිව්වා වගේ අර තමන්ගේ කකුලේ කටුවක් කරනට පස්සේ අපි ඇත්තටම බෝතල් කටු කෑල්ලක් කරනට පස්සේ යන්නේ නැහනේ අපි. එහෙමයි. කොහොම හරි බලන්නේ ඒ කටුව අයින් කරගන්න. අයින් කරගන්න. අන්න ඒ වගේ සානක එක කටුවක් කරනවා කියලා නෑ. එක කෙලෙසයක් ආවයි කියලා නෑ. ඒ කෙලෙසේ අයින් කරගන්න. දැන් අපිට ඊයේ ඇතිවිච්ච කෙලෙසේ අපි ඇති කරගන්න උත්සාහ කළාද මහන්සි වුණාද කියලා අපිට නුවණින් සිහියෙන් කල්පනා කරලා බලන්න බලන්න එහෙමයි එතකොට ඒ වගේ සාමාන්‍යයෙන් පජහති කියලා කියන්නේ එක කෙලෙසයක් හරි කමන්නේ ආවොත් ඒක වහාම දුරු කරන්න ඕනේ එහෙමයි එතකොට එතකොට දැන් අපි කාම විතර්කයක් ආවහම එය ප්‍රහාණය කළගත යුතු ආකාර දෙකක් ගැන සිහිපත් කළා. පළවෙනි එක තමයි නාදි වාසේති, දෙවෙනි එක පජහති. තුන්වෙනි එක අපි හඳුරන්නේ තුන්වෙනි එක විනෝදේති. එහෙනම් ඒතර විනෝදේති කියලා කියන සංඝාත ඇත්තටම දැන් හ්ම් කෙලෙස් දැන් අතුලට ආවට පස්සේ දැන් අපි අර ක්ලේශ ධර්මයන් ආවට පස්සේ දැන් කෙලෙස් දැන් අපි දැන් එකක් ආවත් ඒකත් අයින් කරන්න වෑයම් කළා පදහත් එහෙම විනෝදේති කියලා කියන සංඝාත ක්ලේශ ධර්මයන් ආවට පෙන්නේ ක්ලේශ ධර්මයන් නැති කරන අවස්ථාවේ ඒ එක බිඳුවක්වත් ඉතුරු නොකර සියල්ලම අයින් කරන්න සියල්ලම ඉවත් කරන්න ඕන. එතකොට දැන් මොකද මේ ආ මේ දැන් මම මේ කියන්නේ දැන් මේ තදංග දැන් විස්කම්බන ප්‍රහාණයට අපි හිතමු දැන් අපි දැන් මුලින් කතා කරේ ඔන්න දැන් මේ රහත් වෙලා රහතන් වහන්සේ නමගේ වෙන ක්‍රියාවලියක් නෙවෙයි අපි මේ කතා කරන්නේ. කෙලස් තියෙන පුද්ගලයා. දෛනික කටයුතු කරන වෙලාවේදී සාමාන්‍ය පොහොසත් කෙනෙකුට සිටී ඇති වෙන ස්වභාවය. ස්වභාවය. එතකොට දැන් එයා ඉවසකන තදංග වශයෙන් ඉවස් ඉවසුවා ඉවස් කියන්නේ ඒ කෙලෙසට එන්නේ ඉඩ දුන්නේ නැහැ. ඒක කෙලෙසයක් හරි ආවා. ඒකත් ප්‍රහාණය කරා. ආ දැන් කෙලෙස් ප්‍රහාණය කරලා තියෙන්නේ මං දැන් මං තදංග වශයෙන් ප්‍රහාණය කරලා තියෙන ආයෙ මට මහන්සි වෙන්න කියලා එකක් ඕනේ නැහැ කියලා එකක් නැහැ නේ ආපහු කෙලෙස් එනවා. එනවා. ඒකට ආපහු කෙලෙස් වල විනෝදේති කියලා කියන්නේ සානත එන එන එන ඒ සියලුම කෙලෙස් අයින් කළා දානවා. ඒ වෙන් දුරු වෙලා ඉන්නවා කියන එක කිව්වා. ඒ වගේම දුරු වෙලා. ඒ කියන්නේ කෙලෙස් පැමිණිය හැකි අරමුණු වලට වැඩි සමීප වෙන්නේ නැතුව ඒවෙන් ඈත් වෙලා ඉන්නෝ ඈත් වෙලා ඉන්නෝනේ අර ඒ කියන්නේ මා මේ කෙලෙස් චුට්ටයි කියලා බෑ චුට්ට ඒ සියල්ලම අයින් කරන්න මහන්සි ගන්න ඕනේ මොකද කෙලෙස් කියන එක හරියට පිළිකාවක් වගේම තමයි එහෙම ඒක චුට්ටක් තිබ්බොත් හොඳට බෝ වෙලා යනවා එහෙම එහෙමනම් ඒ විදිහට මේ අකුසල දැන් කාම විතරකයකට දැන් ඒ දැන් කාම විතරක ගත්තොත් ඇත්තටම දැන් නාදි වාසයේති පදහති විනෝදේති අතර විනෝදේති කියලා කියන්නේ සාන්ත අර චුට්ටක්වත් ඉතුරු කරන්නේ නැතුව ඒ ප්‍රහාණය කළ යුතුයි. ඊළඟට බ්‍යන්ති කරෝති. බ්‍යන්ති කරෝති. බ්‍යන්ති කරෝති කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඇත්තට මේක මෙහෙම එකක් දැන් දැන් කෙලස් දැන් අපි ඔක්කොම දැන් ඕන චුට්ටක්වත් නැති වෙන්න ප්‍රහාණය කළා ඒ මොහොතේ. එහෙම. නමුත් ආපහු කෙලස් ඇති වෙන්න පුළුවන්. එහෙම. ඒ ඇති වෙනකොට එන එන පාරට කෙලස් වලට ගහනවා. එහෙම. කෙලස් එන්නේ දැන් අපි හිතමු දැන් උදාහරණයක් හැටියට දැන් ඔය ඔය විග්‍රහ කරන්නේ අපි හඳුනන්නේ අර මේ වික්කම්බන ප්‍රහාණ අවස්ථාව. වික්කම්බන ප්‍රහාණකම් කියන්නේ කෙලස් වල ඝනත්වය තුනී කරන අවස්ථාව. අන්න හරි. එහෙම. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි හිතමු දැන් අපි මෙහෙම හිතුවොත් දැන් ඒක දැන් ඔය දැන් ඔය ප්‍රහාණයදි මොකද්ද? ව්‍යන්ති කරෝති. ව්‍යන්ති කරෝති. එහෙම. නිසා භ්‍යන්ති කරෝති කියලා කියන්නේ එන එන අවස්ථාව දැන් කෙලස් එන මොහොත ඒ හැම අවස්ථාවකම කෙලෙස් වලට ප්‍රතිවිරුද්ධ දේ අපි දෙන්න ඕනේ. ඒ කියන්නේ කාම විතර්කයක් නැගෙන නැගෙන හැම මොහොතකම ඊට ප්‍රතිවිරුද්ධ කුසල විතර්කයේ නික්කම්ම විතර්කය නික්කම්ම සංකල්පනා ඇති කරගන්න. ඇති කරගන්න ඕනේ. අපි ඒකට උදාහරණයක් කිව්වොත් ස්වාමීන් වහන්සේ දැන් අපි හිතමු දැන් හැමදාම යාචකෙක් කෙනවා. එහෙම. ගෙදරට. හිඟන්නේ කෙනවා. එහෙම. ඉතින් දැන් මේ ටික දවසක් යනකොට මේ හිඟන්නට හැමදාම ඉතින් මොන හරි දෙයක් දෙනවා. ඉතින් ටික දවසක් යනකොට හිතෙනවා මේ ආරංචි එක මේ ගන්න මේ බොරු කරන්නේ. ඒක මොන මොන හරි දේවල් එහෙම දේවල් තියෙනවනේ. එතකොට දැන් හිතනවා මෙයාට දෙන්න හොඳ නැහැ කියලා. දෙන්න හොඳ නැහැ කියලා ඉතින් පළවෙනි දවසේ දැන් ගන්න යාචකයා විලෙන්ට දෙන්නේ නැහැ මොකද. එතකොට එයා හිතනවා අද මොකක් මෙහෙන් ලැබෙන්නේ නැහැ කියලා දෙවෙනි දවසෙත් එනවා. එදා දෙන්නෙත් නැහැ. ඉතින් තුන්වෙනි දවසෙත් එනවා එදා දෙන්නෙත් නැහැ. ඉතින් මෙයා දවස් හතරක් පහක් කරලා ආ මෙහෙන් ආයෙ හම්බෙන්නේ නැහැ කියලා එයා එන්නෙම නැතුව යනවා. එහෙනම් අන්න ඒ වගේ ස්වාමීන් වහන්සේ කෙලෙස් එනකොට එනකොට ගහන්න ඕනේ. එහෙනම් ඒකට ප්‍රතිවිරුද්ධ දේ. දැන් රාගයක් වෙනවා අසුබය දෙන්න ඕනේ. ආ දැන් මං ඊයේ අසුබය දුන්නේ අද ඕනේ නැහැ කියලා බෑ. එහෙම. ආයෙත් රාගෙන්න පුළුවන් ආයෙත් රාගෙනකොට ආය අසුබය දෙන්න ඕනේ. එහෙම. ඒ මොහොතේම ඒකට ප්‍රතිචාර දක්වන්න. ප්‍රතිචාර දක්වන්න ඕන. එතකොට සාමනාත එහෙම දුන්නොත් එහෙම මොකද වෙන්නේ දැන් ඥාන්ති කරෝති අනභාවං ගමේති. කන්න නෝප ආයේ කෙලෙසය සහ මුලින්ම කවදාවත් ඇති නොවන තත්වයකට මේකපත් වෙනවා. මොකද නිති හැම වෙලේම මේකත් එක්ක ඉන්නවා. එතකොට ඒ ඒක ඇවිල්ලා සමුච්ඡේද ප්‍රහාණ. ඒක සමුච්ඡේද ප්‍රහාණය. කියන්නේ එතකන් ස්වාමීන් වහන්සේ දැන් ඔය අපි පැහැදිලි කළා නාදිවාසයේති පදහති විනෝදේති බ්‍යන්ති කරෝති කියන ওই කාරණා හතරම තදංග විස්කම්බන කියන ඒ අවස්ථා දෙක. එහෙම. සමුච්ඡේද ප්‍රහාණය තමයි කෙලින්ම නාද අනභවං අනභවං ගමේති. සම්සාරය අර විදිහට අපි අර පියවරෙන් පියවර පියවරෙන් පියවර ඒ විදිහට කෙලස් මට්ටු කරගෙන ආවනම් ඒ කෙලෙස් එන එන වෙලාවට ඒ කෙලෙස් වලට දඬුවම් කළා නම් කෙලෙස් වලට අවශ්‍ය ප්‍රහාරය කියන්නේ ප්‍රතිප්‍රහාරය එල්ල කරා නම් අනිවාර්යෙන් මේ කෙලෙස් වලට දැන් මොකද එන්න එන්න ගහනවා එන්න එන්න ගහනකොට ඉතින් තේරෙන මේ කෙලෙස් වලට කවදාවත් නැගිටින්න බෑ. එහෙම නැත්නම් කාම විතරකයට ප්‍රතිචාර දක්විය හැකි ප්‍රහාර එල්ල කළ හැකි ආයුධය තමයි අසුභය. අසුභය. එහෙමයි. එතකොට එතකොට ඒකේ කුසල විතර්කය ගත්තොත් අපි හාන දැන් කාම විතර්ක වගේම කුසල විතර්කයනේ නෙක්කම්ම සංකල්පනාව කියන එක. නෙක්කම් සංකල්ප. එතකොට ඒ පැත්ත දියුණු කර ගැනීම තුළ මේ කාම විතර්ක යම් මට්ටමකට අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. ඔව් පැහැදිලිවම තමයි. දැන් මේවා මේ විදිහට ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේම නෙක්කම්ම සංකල්පනා දිනුමක් තමයි. එහෙමයි. මොකද දැන් මොකද කාමයට එන්න ඉඩ දෙන්නේ නැතුව ඉවසන් නැතුව එහෙම දැන් අතර දැන් මේ සූත්‍ර දේශනාවේ හැම තැනම තියෙන සාමහත දැන් අර දැන් ඔය හැම සංඥාවක්ම හුරු කරගන්න බුදුරජාණන්සේ මුලින්ම වදාළේ අරඤ්‍යගතෝ ආ රුක්කමූලගතෝ ආ ශුන්‍යාකාරගතෝ. එහෙම. මේකෙන් කියන්නේ මේ අරඤ්‍යකටම යන්න කියන එක නෙමෙයි. එහෙම. මේ ගහක් මුලටම යන්න විවේක ස්ථානකට. හරි. එහෙනම් අර කියන වැඩ වලින් අයින් වෙලා ඔය කියන කම්මාරාම කෙලවරක් නැති වැඩවලින් අයින් වෙලා ඊළඟට කතා බහෙන් අයින් වෙලා නින්දට තියෙන ඇද්දැහිකින් අයින් වෙලා එහෙම ඔය ඝන සංගණිකාව කියන අර එකට පොකුරු ගහලා ඉන්න තියෙන කැමැත්තෙන් අයින් වෙලා ඉතින් ඔය කියන ප්‍රපංච හැම එකකින්ම අයින් වෙලා හොඳ හොඳ කලා තනක් අවශ්‍ය මේ භාවනාව දිනු කරන්නේ එහෙම වුණොත් තමයි මේ සංඥාව මේ ඇත්තටම මේ ප්‍රහාණයට එහෙම හුදකලා තනක් තෝරගන්නවා කියන්නේ මේ එක්තරා විදිහක නෙක්ඛම්මයක් නෙක්ඛම්මයක් පැහැදිලිවම. එතකොට අපි හන්නේ දැන් සාමාන්‍යයෙන් අපි නෙක්ඛම්ම සංකල්පනා දියුණු කර ගැනීම සඳහා කියලා ගොඩක් අය කරන්නේ මේ භෞතික දේවල් අතහරින එක, දන් දෙන එක, ඒ වාගේ දෙයක්. ඒකත් ඒ තුල කිසියම් නෙක්ඛම්මයක් දිනු වෙනවා තමයි. හැබැයි මෙතනදී ඊට වෙලෙ ගැඹුරු අදහසක් ගන්න පුළුවන්කම තියෙන බව මට හැඟෙන අපේ හන්නේ දැන් මේ කාම විතරක ඒ කියන්නේ යම් කිසි මේ අරමුණු වලට තියෙන කැමැත්ත අතහරිනවා කියන එකත් නෙක්ඛම්මයක් නේද අපේ හන්නේ. පැහැදිලිවම සාමසිතින් ඇත්තටම ඒ සඳහා ඒක තමයි වෙන්නම ඕන දේ. වෙන්නම ඕන දේ. එහෙනම් මොකද මේ ආයතන හරහා අපි මේ බැඳෙන බැඳිල්ල අඩු කරගන්න අපි කරන වෑයම සාමනහස ඒක සුළුපටු දෙයක් නෙවෙයි. ඒක නාම බුදුරජාණන් වහන්සේ ඒක දැන් මේ පස්සනාවට මුල් තන ලැබෙන්නේ. එහෙනම් මොකද මේ විපස්සනාවෙන් තමයි සාමනාත මේක සහ මුලින්ම නැති කරන්න පුළුවන්. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වගේ මේ හැම දෙයකම තියෙන අනිත්‍ය ස්වභාවය මෙනෙහි කිරීම තුළින්ම තමයි අපිට මේ අපේ ඉලක්කය සපුරා ගන්න පුළුවන්. අපි හන්දර හොඳ තැනකට මේ සාකච්ඡාව ගෙනාව කියලා මට හිතෙන එකන අවස්ථාවකදී ඒ තමයි අපි හන්නේ දැන් සිහිපත් කළානේ මේ කෙලෙස් මේ කාම විතර්කයන් ඉවසන්නේ නැහැ. ඒ වගේම ඒවා අතහරිනවා පජහති කියන විදිහට ඒ විදිහට ක්ලේශ ප්‍රහාන තුනක් පිළිබඳව දැක්වුවා. තදංග වික්ඛම්බන සමුච්ඡේද වශයෙන්. අපි හන්නේ මේ නාදිවාසේති කියන එකෙන් ඉවසන්නේ නැහැ කියන එකෙන් මේ ඉන්ද්‍රිය සංවර සීලේ පැත්ත නියෝජනය වෙනවා කියන එක අපිට ගන්න පුළුවන් නේද? පැහැදිලිවම සම්මත ඉතාම හොඳ තැනක් සාමනත් ඇත්තටම දැන් බලන්න දැන් මේ අපේ බුදුරජාණන් වහන්සේ අපට ක්‍රමානුකූලව දැන් මේ සීලය වුණත් දැන් අපිට මුලින් ශික්ෂාපද උන්වහන්සේ පැනෙවුවා. එහෙම. ශික්ෂාපද පනවලා මෙන්න මේ ශික්ෂාපද ටික ආරක්ෂා කිරීම උන්වහන්සේ වදාලා ඉතින් කය වචනේ සංවර කර කර ගැනීමට සීලයක උපකාර වෙන්නේ. එහෙම. ඒකට ශික්ෂාපද තුලින් සාමනහත කරා සීලයක් ආරක්ෂා වෙනවා. එතනදී සීලය තුල අර පදංග ප්‍රහාණය සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. අර ශික්ෂාවෙන් වෙන්නේ පදංග ප්‍රහාණයක් තමයි. එහෙමයි. ත්‍රිශික්ෂාවෙන් සීල කියන ශික්ෂාවෙන් තදංග ප්‍රහාණය. තදංග ප්‍රහාණය. එතකොට දැන් ඊළඟට කියන්නේ අපි ළඟ සමාධියනේ ත්‍රිශික්ෂා. සමාධියෙන් කරන අර වික්කම්බන ප්‍රහාණය. පැහැදිලිවම දැන් එතකොට සානද දැන් අර දැන් මම කියාගෙන ආවේ දැන් සානද දැන් අපි ඔය සීල ශික්ෂාපද සමාදන් වෙලා එහෙමයි අපි සිල් ආරක්ෂා කරනවා ඒක එක්තරා මට්ටමකට මේ කාම උතරක මැඩපවත්වන්න කරන ලොකු කාර්යයක්. එහෙම දැන් සිල් සමාදන් වෙලා ඉඳෙදි බොහොම උවමනාවෙන් සිල් රකින්නවා. සිල් රකින්නවා. දැන් සමහර වෙලාවට ඒ සීලයම පවාරණය කරාට පස්සේ ඒකම කඩ කරනවා. කඩ කරනවා. දැන් මම දන්නවා අපේ අන්දරේ සමහර තැන් තියෙනවා මේ සමහර පන්සල් ඉස්සරහා කොතුරු ටි කඩ තියෙනවා. මේ ඒ කඩේට වැඩිම බිස්නස් තියෙන්නේ පොයි දවසේ ශිල්ප ආරණ්‍ය කරාට පස්සේ. මොකද මිනිස්සු අර හවස වෙනකම්ම ටිකක් ආසා අර විකාල භෝජනෙන් වැළකීලා ඉන්න ඕන කියන හැඟීම නිසා අද කරගෙන ඉඳලා අර ආසාව සිල් මිදෝපු ගමන් අපි හන්නේ අර කන්න තියෙන ආසාව වැඩි වෙනවා. ඉතින් අතන බිස්නස් වැඩි. වැඩි. ඒකකින් වෙන්නේ අපි හන්නේ සීලෙන් තදන් අර ආශාව තදන් తాවකාලික යටපත් කිරීම නේද? తాවකාලිකව යටපත් කිරීමක්. ඒක උසාමද දැන් සාන පුදු තැනකට ආවේ අර ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවර සීලයක්. එතකොට සානත් දැන් බලන්න දැන් අපි ශික්ෂාපද වලින් යම් කිසි හික්මීමක් ඇති කරගෙන හිටියට ඇහෙන් රූප බල බලා කෙලෙස් වගුරුනවා. කනෙන් ශබ්ද අසාසා කෙලෙස් වගුරුනවා. නාසයෙන් ආග්‍රහණය කර කර කෙලෙස් වගුරුනවා. දිවෙන් රස විඳ විඳ කෙලෙස් වගුරුනවා. කයට පහස ලැබමින් කෙලෙස් වඳුරු වගුරුනවා නම් ඒක ඇත්තටම පරිපූර්ණ සීලයක් නෙවෙයි. එහෙම. මොකද ඒක දැන් අර නීතියක් හැටියට ඒක ආරක්ෂා වුණා. නමුත් අර හිතට එන කෙලෙස් වළක්වන්න පුළුවන් සාමනාත මේ ඉන්ද්‍රිය සංවරයෙන්මයි. ඒ සඳහා ඇත්තට මේකයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සිහියම දිනු කරන්න කියලා හැම තැනම උන්වහන්සේ වදාළේ මොකද සිහිය නැතුව දැන් සානද මේ ධර්මකාරණා අපි දැනගත්තා සිහියක් තියෙන්න එපා ඒ වෙලාවට මේ හරියට ගලප ගන්න එහෙම. ඒක ඒ නිසා සිහිය කියන එක එකයි ධර්මයේ හොඳට ඉගෙන ගන්න මේ මේ භාවනාව හොඳට ධර්මයේ ඉගෙන ගන්න ගමන් භාවනාවක් කරනවා නම් සිහියක් දිනු කරනවා නම් අනිවාර්යෙන්ම අපිට මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන විදිහටම ඉවසන් නැතුව ඉන්න පුළුවන් ඒ වගේම ප්‍රහාණය කරන්න පුළුවන් දුරු කරන්න පුළුවන් නැති කරන්න පුළුවන් මේ හැම දෙයක්ම කරන්න පුළුවන් සාමනාංශ සිහිය හොඳට දෙවිලා තියෙනවා එහෙනම් අපහන දැන් එතකොට කාම විතර්කය පිළිබඳව අපි සාකච්ඡා කළා කොහොමද කාම විතර්කයක් හමුවේ ඒක අපේ පහන සංඥාව පුරුදු කරන්න කියලා. ඉස්සෙල්ලාම කාම විතරකය යනු තබාගත යුත්තක් නොවේ. බහැර කළ යුත්තක්, පහ කළ යුත්තක් කියලා අඳුන ගන්න දැන් සාමාන්‍ය ගෙදරක වුණත් මේක ජරාවක්. මේක කුණු ගොඩක්. ඒ නිසා මේ කුණු ගොඩ මේක කිලිටි වෙච්ච එකක්. මේක ගෙදර තියාගත යුත්තක් නෙවෙයි. ඊන් ඉවත් කළ යුත්තක් කියලා දැනගත්තාම ඊට පස්සේ අපිට ඒක ඉවත් කරගන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ වගේ හිතට කිසියම් කාම විතක්යක් ආවහම ඒක ප්‍රබාගත යුක්තක් නෙවෙයි. ඒක වැඩි කරගත යුක්තක් නෙවෙයි. ඒක පෝෂණය කරගත යුක්තක් නෙවෙයි. ඒක බැහැර කළ යුක්තක්. ප්‍රහාණය කළ යුක්තක්. අයින් කළ යුක්තක්. ඒක විසර දැනගන්න ඕන. ඒක තමයි පහන සංඥා. එහෙම දැනගත්ත කෙනා ඊට පස්සේ මොකද කරන්න ඕන? අපි හාමුදුරු පැහැදිලි කරපු විදිහට ඒ ඒ සිටිවිල්ල ඇති වෙන්නට හේතු වෙච්ච අරමුණු ඉවසන්න යන්නේ නැතුව පුළුවන් තරම් ඒව බැහැර කරමින් චුට්ටක් ළඟ තියාගන්නේ නැතුව ශේෂයක්වත් ඉතුරු කරගන්නේ නැතුව සම්පූර්ණයෙන්ම අභාවයටපත් වෙන විදිහට කටයුතු කරන්න ඕන ව්‍යායාම් කරන්න ඕන ඒට ප්‍රතිවිරුද්ධ කුසල සංකල්පනාව මෙනෙහි කිරීම තුළින් ඒ සිදු වෙන බව අපි හඳුරු පැහැදිලි කළා. ඊළඟට අපි හන්නේ දෙවනි සංකල්පනාව හැටියට විතර්කය හැටියට ගන්නේ ව්‍යාපාද විතර්කය. ව්‍යාපාද විතර්කය හැමෝයි කොහොමද අපි දැන් තරහක් ආවොත් කොහොමද අපි ඒක ප්‍රහාණ සංඥාවෙන් ප්‍රහාණය කරගන්නේ? ඔව් ඇත්තට සම්බන්ධව දැන් තරහව ව්‍යාපාදේ ව්‍යාපද්ධති විනස්සතිතේ තියෙන චිත්තං කියන විග්‍රහය අනුව ඉතින් තමක් හේතු කරගෙන මේ සිත විකෘතියට විනාශයටපත් වෙනවනේ ඒක ව්‍යාපාදේ කියන්නේ. එහෙමයි. ඒතර ව්‍යාපාදේ කියන්නේ දැන් ඇත්තටම මේ ඇලීමේ අනිත් එකම කාසිය දෙපැත්ත වගේ බලපුවාම ඒකත් ඒකාන්තික කෙලෙසයක් එක්ක ඇලෙනවා අපි එක්ක ගැටෙනවා එහෙම ඇයි අපි යන්නේ දැන් අපි ඕවා අයින් කරගන්න ඕන ඉතින් තිබ්බම මොකද වෙන්නේ ඇත්තටම දැන් ඔය වගේ කාම විතරකයක් හරි ව්‍යාපාද විතරකයක් තාක්ෂිත ඉලක්ක කියලා ඔය තිබිච්චාය කියලා එහෙම තියන් තියලා වුණොත් මොකක්ද වෙන්නේ දැන් එහෙම තිබ්බොත් දැන් වෙන හානිය අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන් ආදිත්‍ය පරයය සූත්‍රයේ අපේ හිතට ගත්තාම. එහෙනම් දැන් දැන් බලන්න එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් අපි මොකද මේ ආදිත්ත පරයාය සූත්‍රය වැනි සූත්‍ර සම්බන්ධව නිතරම සිහිය තබා ගන්න ඕනේ. මොකද ඒකෙන් සෑහෙන අපිට අපි ආරක්ෂා වෙන්න අපිට ඒක ලොකු උපකාරයක්. දැන් ස්වාමීන් වහන්සේ මතක් කළා ඒ නේවා තිබුණා මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ කියන සමහර දැන් අපි හිතමු රාගසිතුවිල්ලක් එහෙම. රාගසිතුවිල්ලක් තිබුණොත් අපේ සිතේ ඕකම අපි විතර්ක කරනවා. එහෙනම් අපි කොහරි ගිහිල්ලා එනකොට අපි විෂභාග අරමුණක් මොනවා හරි දෙයක් අපි කැමති දෙයක් දකිනවා. දැකලා ඉතින් දැන් ගෙදරත් ඇවිල්ලා දැන් නිදාගෙන ඉන්නවා ඒකමයි ඔළුව වැඩ කරන්නේ. එහෙම. එතකොට සාමාන්‍ය අපේ ජීවිතය කියන එක මොන වෙලාවෙද කියලා කියන්න බෑනේ. එහෙම. බැරි වෙලාවත් ඒ වගේ අපි කැමති දෙයක් හිත හිතා ඒකම විතර්ක කර කර ඉන්නකොට ආසාවෙන් බැඳිලා එකන රාගයේ වැඩි වෙන විදිහට කල්පනා කර කල්පනා කර කර ඉන්න වෙලාවක අපේ මරණය සිද්ධ වුණොත් කෙලින්ම නිරේ. එතකොට බලන්න මේ කල්පනාව තව ඒක විතික්‍රමණය වෙලා නැහැ. ඒක මුකුත් ක්‍රියාත්මක වෙලා නැහැ. මේ මනසට ආපු සිතුවිල්ල. අපි හන්නේ ඒක එහෙම වෙන්නේ ඉතින් මැරුණමනේ. මැරුණ නැති වුණා. ඔව් මැරෙන්නේ නැහැ. දැන් මැරුණ නැති වුණත් සාමනහංශ. දැන් අරක එහෙම ඉඳින්න වෙලාවක මැරුණොත් ඔව්. නිරේ යන බව ඇත්තයි. හරි. ඔව්. කවුද දන්නේ ඉතින් හෙට මැරෙයි කියලාම එහෙම හිතන්නේ නැහැ අපි දැන් එහෙම දැන් මේ වෙලාවේදී හිත හිත හිතියොත් මොකද්ද වෙන්නේ ඇත්තටම සම එතනදී උනත් දැන් බලන්න දැන් එහෙම කාම විතරකයක් හිත හිතා ඉන්න වෙලාවකට දැන් ඇත්තටම ඒකෙන් මහා අපි හිතන්නේ මේ කාමය කියලා කියන දැන් මේක ලොකු දෙයක් ආස්වාදයක් හැටියට දැන් මේකේ ආස්වාදයක් තියෙනවා තමයි එහෙම මේ බොහෝම චුට්ටයි ආස්වාදයක් තියෙන්නේ ආදීනමේ කියන එක සාන්ත කෙලවරක් නැහැ දැන් එතකොට දැන් ඒක දැන් අපි ස්වාමීනාන්ද කියන විදිහට අපි ඔව් මරණය සිද්ධ වුනේ නැතත් ඒ ශ්‍රාවනාන්ත මොන තරම් පීඩාවක්ද ඒක. දැන් අපි ඇත්තට හිතන්නේ කෙනෙක් හිතන්න පුළුවන් මේ පංචකාමයේ ලැබෙනකොට මේක ලොකු වාසනාවක්, මේක ලොකු දෙයක්. එහෙම හිතෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි ශ්‍රාවනාන්ත කෙලස් කියන්නේ දැන් ඔය ඕවාගේ සංස්භාව ව්‍යසනයක් උතන තියෙනවා. මහා 10ක් තියෙනවා. හරියට අර පුදුම පිපාසයක් තියෙනවා. එතකොට මේ පිපාසය සම්පූර්ණ කරගන්න එයා ඒක කල්පනා කරනවා. ඒක සම්පූර්ණ වුණත් ඒ ආයෙ ඊට වඩා පිපාසයක්. ඒ කියන්නේ අර ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියවේ. කියන්නේ ලෝකයට කොච්චර ලැබුණත් මදි. මදි. ඌණයි අතෘප්තිකර ආශාවකින් පෙළෙන. ඒකට එයා හැමතිස්සෙම මානසික පීඩාවට පත් වෙනවා. මානසික පීඩාවට මදි කියන හැඟීම. ඇත්තම සම්මත. ඇත්තම මේ කෙලෙස් ධර්ම තියෙනකොට පුදුම විදිහට දැන් ඇත්තටම ඒකම Tamanට දැන් හොඳට නුවණින් කල්පනා කරලා බලන කෙනෙකුට ඒකම මහ දඬුවමක්. එහෙම. ඒ කියන්නේ කෙලෙසිතිවිලා සිටී තියාගෙන ඉඳීමම දඬුවමක්. දඬුවමක්. ඒ නිසා මොකද කාම තර්කයක් තියාගෙන උට ඒකට වෙහෙසෙනවා, ඒකට මහන්සි වෙනවා. ඒ වගේම ඒකේ වෙනුවෙන්ම කල්පනා කරනවා. ඉතින් ඒ දැන් කාම දැන් ව්‍යාපාද විතරකයක් ගත්තම නම් හොඳටම තේරෙනවා. එහෙම. දැන් ව්‍යාපාදයක් හිතේ තියෙනට සානත බලන්න අපිටම දඬුවමක් අපි කරගෙන දැන් අපි කියන මානසික සංහිඳියාව සුවය සියල්ල එසනින්ම නැති වෙනවා. නැති වෙලා යනවා. දැන් අපිට කේන්තියක් අහම අපිම පුදුම විදිහේ පීඩාවකටපත් වෙනවා. ඇඟ වෙවුලනවා අපිට. දැන් කෙනෙකුට සාමාන්‍ය දැන් සාමාන්‍ය ස්වාමීන් වහන්සේට උනත් කේන්තියක් ගියොත් එහෙමකට මූණේ හොයන්න පුළුවන්. එහෙනම් අපේ දැන් අපි සාකච්ඡාව කරනකොට ස්වාමීනාද මොකක් කර කේන්ති කියනවා තමන් අහන්න පුළුවන් ආ මොකද අද පොඩි වෙනස් වෙලා තියෙන එක. එහෙම දැනෙලා තියෙනවද අපි අහන්නේ? එහෙම නැහැ දැනෙන්නේ නැහැ තාම. මොකද සෝමනස්යෙන් ගොඩක් ඉන්නේ. එහෙමයි. එතකොට දැන් ඇත්තට සංස ඕනම කුජලයේගේ සංස බලන්න මේ කෙලෙසයක් සිතුවිල්ලක් ආවටපත මේ ගතින් පවයි පේනවා. ඒක එතනම ඒකේ අපිට දැන් සාමාන්‍ය කිසි විදිහට මරණයටපත් උන් නැත්තම් නමුත් ඒ සාන්දෘෂ්ටිකෝම යාට ඔය කෙලෙස් වලින් නම් පිහිටක් අපේක්ෂා කරන්න බෑ. එහෙම. ඒ කියන්නේ කෙලෙස් කියලා කියන්නේම ගින්නක්. ගින්නක් නේද? ඒකම සානක් දැන් පුත්ජනයාගේ ස්වභාවය අපි කෙලෙස් වලින් අපි පිටක් පතනවා. එහෙම. එහෙමනේ. දැන් අපි අරක ලැබේවා මේක ලැබේවා නැත්තම් මොන මොන හරි කෙලස් එක්කමනේ දැන් ඔය එක එක යාද. දැන් අර අපි කැමති දෙයක් ලැබුණාම රූපයක් කැමති දෙයක් රූපයක් ලැබුණාම කැමති ශබ්දයක් තමයි ඒකෙන් කිසියම් රුපියක් ලැබෙනවනේ. එතකොට අපි හිතන්නේ මේක නිකන් හානි කර දෙයක්. අනේ මං හිතපු දෙයම මට ලැබුණා. මං ප්‍රාර්ථනා කරපු කෑමම මං කන්න ආසම දෙය මට ලැබුණා හැටියෙන් සතුටක් නේ එන්නේ කියලා කෙනෙකුට හිතෙන්න. ඒක කොහොමද ඔය තරම් මානසික දාහයක් පිච්චිල්ලක් ගින්නක් වෙන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ මොහොතට. ඒ වගේ අවස්ථාවක කොහොමද අපි පිළිතුරු දෙන්නේ? ඔව් ඇත්තට සාමාන්‍යයෙන් එහෙම දැන් හිතෙනවා. දැන් ඒක පුතත් යන ගතියට අපි කොච්චර කතා කරත් ඒ වගේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාමයේ තරම් මේ පුතඥයෙකුට වටිනා දෙයක් නැහැනේ. එහෙම. තමන් කැමති ටික ලැබෙනවා නම් ඊට වඩා දෙයක් නැහැ. එහෙම. එයාට හිතෙන්න පුළුවන් අනේ මේක පුදුම දැන් අද මේ ලෝකේ හැම කෙනෙක්ම වෙහෙසෙන් නිසාන කරන සැප හොයාගෙන. හොයාගෙනනේ. ඒකට මේ සැප බලාගෙන ඉතින් ඒක අර ධර්මයේ දන්නේ නැතිකම නිසා ඊළඟට අවිද්‍යාව නිසා ඇත්තටම ඉතින් මේ අවිද්‍යාවනේ අපි සමහරවිට විපරීතවනේ මේ හැම දෙයක්ම දකින්නේ එහෙම. දැන් බුදුරජාණන් වහන්සේ මේ සංඥා සියල්ලෙන්ම අපි කවදාවත් හීනෙන්වත් නොසිතු පැත්තක් නුන්වහන්සේ අපිට හිතන්න කියන්නේ. දැන් පුතත්ජන ලෝකයා මේක හිතන්නේ අනිත් පැත්තමනේ. දැන් මෙහෙම හිතුවොත් අහන්නේ අපි හන්නේ දැන් කාම විතර්කය යනෝ කිසියම් ආස්වාදනීය සිටිවිල්ල. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට මේ පාන සංඥාවෙන් මතක් කරන්නේ ඒකේ සුළු ආස්වාදය තියෙන පුළුවන්. නමුත් එය ප්‍රහාණය කළ යුතු සිතවිල්ලක් කියලා හඳුනගන්න. ඒක තමයි ප්‍රහාණ සංඥා. ඒතර ව්‍යාපාදයේ කියන එක දැන් සමහර වෙලාවට අපිට ප්‍රතිවිරුද්ධව නැගී සිටින අයට අපි බැනලා ගහලා පරාජයටපත් කළේ තුලින් කිසියම් සතුටක් ලබන්න මම එයාට දුන්න හොඳින් දෙකක් ආදී වශයෙන් කිසියම් සතුටක් ලබන්න පුළුවන්. ඒ තුල සතුටක් වින්දක් කිසියම් తాවකාලික. නමුත් ඒකේ වෙන ආදීනවේ වැඩි කියලා තේරුම් අරගෙන ඒකෙන් Tamanට ලැබෙන පීඩා වැඩි කියලා තේරුම් අරගෙන ඒක ප්‍රහාණය කළ යුතුයි. ඒක පහාන සංඥාවක්. ඒ වගේම හිංසාවක්. දැන් සමහරව ඉන්න අපේ හාන්දරනේ එක එක්කෙනාට රිදවල සතුටු වෙනවා. කොනිච්චල සතුටු වෙනවා, මේ හපල සතුටු වෙනවා, වික ඊළඟට මිරිකල සතුටු වෙනවා. එයාට අවඩක් වෙන කේලමක් හරි කියලා සතුටු වෙනවා. ඒලමක් අමාරුයි දාලා හරි සතුටු වෙනවා. එතකොට ඒ ඒ ඒවා ඒ සුළු සතුටක් ඒ තුල තිබුණත් දීර්ඝ කාලීනව මහා දුක් හන්දරාවකට මුල පුරන දේවල් කියලා තේරුම් අරගෙන ප්‍රහාණය කළ යුතුයයි හඳුනාගෙන ඒ හඳුනා ගැනීම තමයි පහන සංඥා කියන්නේ පහන සංඥාව කියලා පැහැදිලිවම ස්වාමීන් වහන්සේ කියන්නේ මේ නියම විදිහට සම්‍යක් විදිහට හඳුනා ගැනීම. එහෙමයි. මේ හඳුනා ගැනීම දැන් හඳුනා ගැනීමක්වත් නැත්නම් මේක කොහොමද ප්‍රහාණය කරන්නේ? එහෙමයි. ඒ නිසා මේක මෙන්න මේ විදිහට මෙන්න මේ කෙලෙස් ප්‍රහාණය කරන්න මෙන්න මේ විදිහටයි මේ විදිහටයි කියලා තථාගතයන් වහන්සේ පියවරෙන් පියවර පියවරෙන් පියවර අපට දැන් මෙතන මේ කාම විතරකයක් ව්‍යාපාද විතරකයක් විහිංසා විතරකයක් දැක්ුවාට සමත අනේක විද ක්ලේශ ධර්මයන්. එහෙනම් ඒ හතරවෙනි අවස්ථාවේදී මතක් කරන්නේ ඒක නේද අපි හන්. උප්පන් උපන්නේ පාපකේ අකුසලයේ නම්. ආදිවාසීත පද්ධතිය. ඒකෝට සියලුම අකුසල ධර්ම මේ විදිහට ඉවසන්නේ නැතුව මේ විදිහට ප්‍රහාණය කරන්න උත්සාහ කරමින් ඊළඟට ඒ අකුසල ධර්ම මතුවෙන මතුවෙන හැම වෙලේම මේවට ප්‍රහාර එල්ල කරගෙන ඒක උපනුපන් කියන එකෙන් අදහස් කරන්න පහන අර අනුසය පරිඋත්ථාන අවස්ථාවේ තියෙන කෙලස් නේ හැදිලිම සාමාන්‍ය එහෙමයි ඒතර ඒ සියල්ලම ප්‍රහාණය කළ යුතු දේවල් බව දැනගන්නවා දැනගෙන දැන් අපි හඳුරු සිහිපත් කළා දැන් අකුසල විතර්කයන් අකුසල විතර්කයන් දුරු කරන්නට භාවිතා කරන මේ ක්‍රමවේදයම තමයි කුසල විතර්කයක් බවට පත් වෙන්නේ කියන්නේ. කුසල විතර්කයක් බවට. දැන් සාමාන්‍යයෙන් අපි දන්න විදිහට බැලුවොත් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ අකුසල විතර්ක වලට ප්‍රතිවිරුද්ධ කුසල විතර්ක මොනවාද? ඔව් දැන් සාමාන්‍යයෙන් දැන් කාම විතර්කයට දැන් නෙක්ඛම්ම නෙක්ඛම්ම සංකල්පන එහෙම. ඊළඟට සාංශ ව්‍යාපාද, අව්‍යාපාද සංකල්පන. සංකල්පන. මේ විහිංසා අවිහිංසා සංකල්පන විහිංසා සංකල්පනා වලට ප්‍රතිවිරුද්ධ එක තමයි අවිහිංසා සංකල්පනා. එහෙමයි. එතකොට සාමනත මේ හැම එකකදීම දැන් අපි දැන් මේ අර සාමනත අන්තිමට කිව්ව මේ සියලුම අකුසල. එහෙමයි. ඒතර සාමනත මේ සියලුම අකුසල ධර්මයන් වැඩපවත්තන්න අපි නැවත වතාවක් මේක අවධාරණය කරන්න ඕන. දැන් කෙනෙක් හිතන්න පුළුවන් ආපි දැන් සිහියෙන් ඉන්නවා. හුස්ම රැල්ල පිළිබඳව සිහියෙන් ඉන්නකොට මොකද්ද වැඩෙන්නේ කුසලයේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම. ඒ සාමාන්‍ය අපිට පුරුදු වෙලා තියෙන්නේ ඔන්න අපි අපි සතු දෙයක් දුන්නා ඔන්න කුසලයේ කියලා දැනෙනවා. ඊළඟට සීල පෝදාට නැත්නම් සීල් සමාදන් වුණා ඔන්න කුසලයක් වැඩුවයි කියලා දන්නවා. බණක් කියවුවා ධර්ම දානමය පින්කමකට සම්බන්ධ වුණා ඔන්න කුසලයක් කරා කියලා දන්නවා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ කියන්නේම කොහොමද මේ හුස්ම රැල්ල දිහා බලාගෙන නවත්තන්න කියලා හිතෙන්නත් පුළුවන් එහෙම. නමුත් දැන් මේ සෝත් මේකෙදි පැහැදිලිව වෙනවා සතිය මේකට අත්‍යවශ්‍යයි. එතකොට සාමාන්‍යයෙන් දැන් බලන්න අපි දැන් හුස්ම රැල්ලත් එක්ක ඉන්නවා කියලා කියන්නේ දැන් අපි හුස්ම ගන්නකොට ඒ ඒ හුස්ම ගන්නවා කියලා අපි දැනගන්නවා. හෙලනකොට අපි හුස්ම හෙලනවා කියලා දැනගන්නවා. එතකොට බලන්න මේ සිතේ සාන්න රාගයක් නැහැ. මේ සිතේ ද්වේෂයක් නැහැ. මේ සිතේ මෝහයක් නැහැ. එතකොට ඒ රාග දේශ මෝහ නැහැ කියන්නේම එතන කුසල්. එහෙම. එතකොට දැන් අපේ සිතේ ඒ හුස්ම රැල්ල පිළිබඳව සිහිය තියෙනවා කියලා කියන්නේ එතන කිසිසේත්ම රාග දේශ මොහ නැහැ එතන. එහෙමනම් රාග දේශ මොහ නැත්තම් ආය අමුතුවෙන් කෝකද කුසල් කියලා හොයන්න යන්න ඕනේ. ඒ තුන නැත්තම් එතන තියෙන්නේම අලෝභාදයේ සමෝ. අපි හන්නේ දැන් මේ ඒ ඒ විදිහට ආනාපාන සතිය හරි හුස්ම රැල්ල පිළිබඳව සිහිය පිහිටුවා ගැනීමත් කරන්න පුළුවන්. ඒ වගේම අපි හන්නේ දැන් අරමුණක් හරහානේ ක්ලේශයක් උපදින්නේ. එතකොට ඒ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු පිළිබඳව සිහිය පිහිටුවාගෙන හිටියෝ. ඒ කියන්නේ දැන් මම ඇහෙන් රූපයක් බලන ඕන දැන් මේ ඇහැට ගෝචර වෙන මේ වගේ රූපයක්. කියලා තේරුම් අරන් මේ රූපය නිසා ක්ලේශයක් ඇතිවිය හැකි. ඒ ඇති වෙන්නේ මෙන්න මේ රාගය. එහෙම නැත්නම් කාම විතරකය. එහෙම නැත්නම් ව්‍යාපාද විතරකය. ඒට ගැළපෙන කුසල විතරකය මෙන්න මේකයි කියලා තේරුම් අරගෙන අරගෙන කන් අරගෙන ඉන්ද්‍රයන් විවෘත කරගෙන ඒ දේ තේරුම් ගන්නත් හැකියාව තියෙනව නේද අපේ සිහිය. ඒක පුළුවන්. ඒ සඳහා තමයි අපි මේ පුහුණුව ලබා ගන්න. එහෙනම් හුස්මරැල්ල කියන්නේ හුස්මරැල්ල පිළිබඳවත් සිහිය තියෙන කෙනාට අනිත්‍යව ගැන කතා කරන්න දෙයක් නැහැ. එහෙමයි. ඒ නිසා සඳහන් අපි පුහුණුව ලබා ගන්න ඕන. පුහුණුව ලබා ගත්තේ නැත්නම් අපිට මේ කෙලෙස් වලට අපි දැනගත්තට අනිවාර්යෙන් යට වෙන්න අවස්ථාවක් තියෙනවා. එහෙමයි. එතකොට අපි අද මම හිතන්නේ බොහොම සාර්ථක සාකච්ඡාවක නිරුණා කියලා පහන සංඥාව පිළිබඳව. ප්‍රහාණය කළ යුතු දේවල් තේරුම් අරගෙන ඒව කවරාකාරයකින්ද ප්‍රහාණය කළ යුත්තේ මොන මට්ටමින්ද ප්‍රහාණය කළ යුත්තේ කියන එක අපි වටහා ගත්තා. අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන අධීර මූලිකව තුනක් තියෙනවා. අනුසය, පරිඋත්ථාන, වීතික්කම කියලා. අනුසය කියන්නේ කෙලස් නිද්‍රූපගත වෙලා කුණී වෙලා තියෙන අවස්ථාව. පරිඋත්ථාන කියන ඇතුලේ කැකෑරෙමින් නැගී සිටින අවස්ථාව. වීතික්‍රම කියන්නේ ඒක සමාජගත කරන අවස්ථාව. කෙලස් එළියට දානවා. කොහොමද එළියට දාන්නේ? කයිනුයි වචනයෙන්. මෙන්න මේ කියන කෙලස් වර්ග කෙලස් අවස්ථා තුනෙහිම මේ අවස්ථා තුනෙහි ක්‍රියාත්මක වන කෙලෙස් අපිට හඳුන්වන්න පුළුවන් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක කියලා. කාම විතරක අනුසේ වශයෙන් තියෙනවා. කාම විතරක පරිඋත්ථාන වෙන්න පුළුවන්. කාම විතරක වීතික්කම වෙලා කයින් වචනෙන් එළියට ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාද විතරකත් අනුසය වශයෙන් තියෙනවා අරමුණුත් එක්ක නැගීටලා ඒවා ඇතුලේ කැකහැරෙන්න පුළුවන්. ඊට පස්සේ ඒවා ඇතුලේ පාලනය කරගන්න බැරි වුණාම කයින් වචනෙන් එළියට දාලා රණ්ඩු වෙන්න, බනින්න, ගහගන්න ඒ වගේ දේවල්ට යන්න පුළුවන්. මෙන්න මේ தત્ත්වය පාලනය කිරීමට මේ ක්ලේශයන් ප්‍රහාණය කරන්න ඕනේ. ඒතර මේ ක්ලේශයන් ප්‍රහාණය කිරීමද අධියර තුනකින් කළ යුතු වෙනවා. එතකොට අන්නේ ක්ලේශ ප්‍රහාණය සඳහා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙනවා ශික්ෂණ ක්‍රම තුනක්. ඒ ශික්ෂණ ක්‍රම තුන තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. ඒතර සීලයෙන් කරන්නේ අර වීතික්කම කෙලෙස් පාලනය කරන එක. එතකොට වීතික්කම කෙලෙස් පාලනය කරන්න සිල් සමාදන් වුණාම මොකද වෙන්නේ? අර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන ඒවා සමාජගත කරන්නේ නැතුව එළියට දාන්නේ නැතුව ඒ తాවකාලිකව යටපත් කරගන්නවා. තදංගප්පහාන කියලා කියන්නේ අන්න ඒකට. සීලෙන් සිද්ධ වෙන්නේ කෙලෙස් තදංග වශයෙන් ප්‍රහාණය වෙන එක. ඊළඟට වික්ඛම්බන කියලා කියන්නේ ඒ කෙලෙස් වල තියෙන ඝනත්වය තුනී කරන එක. ඒ කෙලෙස් වල ඝනකම වැඩි වෙන්නේ සිත අරමුණු පස්සේ දුවල ගිහිල්ලා ඒ වයින් කෙලෙස් අරමුණු ගැන හිත හිතා ඉන්නකොට තමයි ඝනකම් වැඩි වෙන්නේ. ඒ නිසා මේ අරමුණු පස්සේ දුවන හිත එක කුසල අරමුණක පිහිටුවාගෙන හිත සමාධිමත් කරනවා. අන්න සමාධි කියන ශික්ෂණ ක්‍රමය තුළින් අපි මොකද කරන්නේ? සිත එකඟ කර ගැනීම තුළ අර හිතේ කෙලෙස් වර්ධනය වෙන අවස්ථාව පාලනය කළා ඒක අනුක්‍රමයෙන් කුණී කරලා දානවා. වික්ඛම්බන ප්‍රහාණය. ඒතර විස්ඛම්බේ කෙලෙස් වල තියෙන ඝනත්වය නැති කරන්න සමාධිය කියන ශික්ෂණ ක්‍රමය අපි පාවිච්චි කරනවා. ඊළඟට අනුසය අවස්ථාවේ යට කිඳා බහැලා තියෙන කෙලෙස්. අර අනභාවංගමේදී කියපු විදිහට අභාවයටම පත් කරලා දාන සමුච්ඡේද ප්‍රහාණය සිද්ධ කරන්න අද කරන්නේ ප්‍රඥාවෙන් විදර්ශනා ප්‍රඥාවෙන් අර යට කිඳා බහැලා තියෙන කෙලෙස් සහ මුලින්ම උගුල්වල දානවා. ඉතින් ඒ සිද්ධ කරන්නේ සමුච්ඡේද ප්‍රහාණය එවත් ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමයි කෙලෙස් සමුච්ඡේද වශයෙන්ම නැති කළ දාන්නේ. එතන ප්‍රඥාව කියන්නේ විදර්ශනා ප්‍රඥාව. අරමුණු සියල්ල දිහා ත්‍රිලක්ෂණයෙන් බලලා කටයුතු කරන අන්න ඒ සඳහා යම් කිසි කෙනෙක් වෑයම් කරනවා නම් උත්සාහ කරනවා නම් කෙලෙස් චුට්ටක්වත් තියාගන්නේ නැතුව ඉන්නට කල්පනා කරනවා නම් මේ කෙලෙස් සියල්ල පහකල යුතු දේවල් කියලා කල්පනා කරලා කටයුතු කරන යගේ හිතේ කෙලෙස් රැඳෙන්නේ ඒ නිකෙලෙස් හිත තුල කුසලය වැඩෙන. කුසලය කියන්නේ කෞශල්‍යයේ දියුණු වීම එක. කියන්නේ දක්ෂතාවය ඇති වෙනවා. ඒ වගේම ආරෝග්‍යතාවයක විදිහට කුසලය රැඳිච්ච සිත නිරෝගී වෙනවා. නිර්වජ්‍යතාවයක විදිහට නිවැරදි ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. එතකොට කුසලය රැඳි හිත නිරෝගී හිතක් නම් නිරෝගී හිත රැඳි ගත නිරෝගී වෙනවා. ඒ අනුව පහන සංඥාව වැඩිම තුල ගතට ඇති වෙලා තියෙන රෝගාබාධද දුරු කරගත හැකි බවයි මෙන් අපි තේරුම් ගත යුතු වන්නේ. ඉතින් මේ කාරණා පිළිබඳව අපි ප්‍රමාණාත්මක සාකච්ඡාවක යෙදුනා කියන එක අපි විශ්වාස කරනවා. අපි බෙහෙවින්ම පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරනවා අපේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේට මේ සාකච්ඡාව සුපෝෂණය කිරීමට වැඩම කිරීම සම්බන්ධයෙන් අපේ අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම පුණ්‍යානුමෝදනා සෙත් ප්‍රාර්ථනා කරමින් බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැමතත් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටම ආශිර්වාද කරමින් අපි අදට සමුගන්නවා ලබන සතියේ මෙවන් වටිනා ධර්මානුපස්සන සාකච්ඡාවකින් මුණ ගැහිමි බලාපොරොත්තු වෙමි. ඔබ සමට පෙරවන් සරණයි. ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න